بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قد أفلح المؤمنون الذين هم في صلاتهم خاشعون والذين هم عن اللغو معرضون والذين هم للزكاة فاعلون والذين هم لفروجهم حافظون إلا على أزواجهم أو ما ملكت أيمانهم فإنهم غير ملومين සැබවින්ම විශ්වාසවන්තයෝ සැබෑ ජයග්‍රහණය ලැබූහ. ඔව්හු කවර හුදයක් Tamanගේ සලාතය බිය බැතියෙන් ඉටු කරන්නා වූද නිෂ්පල දේවලින් වැළකී සිටින්නා වූද zakat එනම් අනිවාර්ය ආගමික බද්ද ඉටු කරන්නා වූද තම ලිංගයන් ආරක්ෂා කරගන්නා වූද අය වෙති තම භාර්යාවන් සහ නීත්‍යානුකූලව Taman සතුවන ලදුන් හැර මෙහිලා ඔවුන් සමග සංසර්ගයේ යෙදීම නිසා ඔව්හු දෝෂාරෝපණීය නොවේති. فمن ابتغى وراء ذلك فأولئك هم العادون والذين هم لأماناتهم وعهدهم راعون والذين هم على صلواتهم يحافظون أولئك هم الوارثون الذين يرثون الفردوس هم فيها خالدون නමුත් ලිංගික ආශාවන් නිසා යමෙක් මින් ඔබට යන්නේද ඔව්හුමය සීමාව ඉක්මවන්නෝ තවද ඔව්හු කවරහුදයක් තම අමානත් එනම් විශ්වාස භාරයන් සහ තමන්ගේ පොරොන්දු අවංකව ඉටු කරන්නා වූද තමන්ගේ සලාතයන්හි සුපරීක්ෂාකාරී වන්නා වූද අය වෙති. ඔව්හුමය උරුමකාරයෝ. ඔව්හු කවන හොඳයක් ෆිර්දවසය එනම් ස්වර්ගය උරුම කරගන්නා වූද අය වෙති. ඔව්හු එහි සදාකල් වෙසිතී. وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَّكِينٍ ثم خلقنا النطفة علقة فخلقنا العلقة مضغة فخلقنا المضغة عظاما فخلقنا المضغة عظاما فكسونا العظام لحما ثم أنشأناه خلقا آخر فتبارك الله أحسن الخالقين කිරිමැටියෙහි සාරයෙන් මිනිසා අපි නියත වශයෙන්ම මැව්වෙමු. පසු අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණු බිඳුවක් ලෙසින් තැන්පත් කළෙමු. පසු අපි ශුක්‍රාණු බිඳුව ලේ කැටියක් කළෙමු. ඉන්පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට පත් කළෙමු. අනතුරුව මස් කැබැල්ල ඇටකටු බවට පත් කළෙමු. පසුව ඇටකටු මසින් ආවරණය කළෙමු. ඉන්පසු එය එනම් එම කලලය අපි වෙනස් නිර්මාණයක් කළෙමු. නිර්මාපකයන්ගෙන් ඊතා අලංකාර නිර්මාපකයා වූ අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَلِكَ لَمَيِّتُونَ ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ පසුව නුඹලා සියලු දෙනා සැබවින්ම මරණයට පත්වන්නේමය. පසුව කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ සැබවින්ම නුඹලා නැගිටවනු ලබන්නේය. තවද අපි නුඹලාට ඉහලින් මාවත් සතක් සාදා ඇතෙමු. අපි නිර්මාණයේ නොසලකිලිමත් නොවීමු. وأنزلنا من السماء ماء بقدر فأسكناه في الأرض وإنا على ذهاب به لقادرون فأنشأنا لكم به جنات من نخيل وأعناب لكم فيها فواكه كثيرة ومنها تأكلون وشجرة تخرج من طور سيناء تنبت بالدهن وصبغ للآكلين وإن لكم في الأنعام لعبرةً نسقيكم مما في بطونها ولكم فيها ولكم فيها منافع كثيرة ومنها تأكلون وعليها وعلى الفلك تحملون තවද අපි નિયમિત ප්‍රමාණයට අහසින් දිය පහල කළෙමු. පසු එය භූමියේහි අපි තැන්පත් කළෙමු. තවද අපට අභිමත වීනම් එය නැති කිරීමටද සැබවින්ම අපි ශක්ති සම්පන්න වෙමු. ඉන්පසුව එයින් එනම් එම දීන් අපි නුඹලාට මිදි වස්තු සහ රුක්ගොමු හටගැන්වීමු. නුඹලාට එහි බොහෝ පළතුරුය. එයින් නුඹලා අනුභව කරන්නෙහුය. තෙල් ලබා දෙන හා අනුභව කරන්න උනට අභිරුචියද වූ ගසක් තූර් සයිනායි කන්දෙහි අපි බිහි කළෙමු. තවද ගව ඔටු මහීෂාදී සතුන්ගෙන් සැබවින්ම නුඹලාට උගත හැකි පාඩමක් තිබේ. ඔවුන්ගේ කුස තුල ඇති දැයින් නුඹලාට පානය ලබා දෙන්නෙමු. තවද නුඹලාට ඔවුන්ගෙන් බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් මස් අනුභව කරන්නෙහුය. උන් මතද, නැව් මතද නුඹලා උසුලන ලබන්නෙහුය. ولقد أرسلنا نوحا إلى قومه فقال يا قوم اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون فقال الملأ الذين كفروا من قومه ما هذا إلا بشر مثلكم إلا بشر مثلكم يريد أن يتفضل عليكم ولو شاء الله لأنزل ملائكة ما سمعنا بهذا في آبائنا الأولين අපි නූ සැබවින්ම ඔහුගේ ජනතාව වෙත යැවීම. එවිට ඔහු මාගේ ජනයිනි. අල්ලාහ් පමණක් අදහම්. නුඹලාට ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. නුඹලා ඔහුට බිය බැතිමත් නොවන්නේහුදැයි කිවේය. ඔහුගේ පණිවිඩය ප්‍රතික්ෂේප කළ ඔහුගේ ජනතාව සිටි ප්‍රදානීහු මොහු නුඹලා මෙන් මිනිසියෙකු මිස නැත. මෙමගින් ඔහු උදක්ම නුඹලාට වඩා උසස් තත්වයක් ලබා ගැනීමට අදහස් කරයි. අල්ලාහට අබිමත වූයේ නම් මලක් වරුන් පහල කරන්නට තිබුණි. මෙසේ මිනිසෙකු රසූල්වරයෙකු ලෙස පැමිණි බව අපගේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට අප අසා නැතයි කීහ. إن هو إلا رجل به جنة فتربصوا به حتى حين قال رب انصرني بما كذبون فأوحينا إليه أن اصنع الفلك بأعيننا ووحينا فإذا جاء أمرنا فإذا جاء أمرنا فإذا جاء أمرنا وفارت النور وفارت النور فاسلك فيها من كل زوجين اثنين وأهلك وأهلك إلا من سبق عليه القول منهم ۖ ولا تخاطبني في الذين ظلموا إنهم مغرقون සැබවින්ම මොහු උමතු වූ මිනිසෙකු මිස නොවේ. එනිසා ඔහු ගැන ටික කලක් බලා ඉඳනුයි. ඔහු කීහ. "මෝන් මා බොරුකාරයෙකු යයි කීහෙයින් මාගේ පරමාධිපති ආනමි. මට උදව් කරනු මැනවයි." ඔහු එනම් නූහ් කීවේය. අපගේ අධීක්ෂණ යටතේද අපගේ උපදෙස් අනුවද නැවතනමු. අපගේ අන ලැබී අත්තන් නූරය උණුවීමට පටන් ගන්නා විට සෑම ජීවයෙකුගින්ම යුගලයක් බැගින්ද නුඹගේ පවුලේ අයද ඔවුන්ගෙන් යමෙකුට විරුද්ධව වචනය පෙරටුව ගිය අය හැර ඊට නම්වා ගනු. තවද අපරාධ කරුවන් ගැන මට ආයාචනා නොකරනු. සැබවින්ම ඔව්හු ගිල්වනු ලබන්නෝ යයි එවිට අපි ඔහු එනම් නූහ්ට වහී පහල කලෙමු فإذا استويت أنت ومن معك على الفلك فقل الحمد لله فقل الحمد لله الذي نجانا من القوم الظالمين وقل رب أنزل لي منزلا مباركا وأنت خير المنزلين إن في ذلك لآيات وإن كنا لمبتلين ثم أنشأنا من بعدهم قرنا آخرين فأرسلنا فيهم رسولا منهم أن اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون නුඹද නුඹ සමග අයද නැවට නැගගත් කලෙහි අපරාධකාරී ජනයාගෙන් අප මුදවාගත් අල්ලාහටය සියලු ප්‍රශංසායයි කියනු. තවද මාගේ පරමාධිපති ආනමි ආශිර්වාදිත ගොඩ බිමකට මා ගොඩ බස්වනු මැනව. එසේ ගොඩ බැස්වීමට සලස්වන්නන්ගෙන් අතිශ්‍රේෂ්ඨ වනුයේ ඔබයයි කියනු. සැබවින්ම එහි සංඥා රාශියක් ඇත. මෙසේ අපි නිරන්තරයෙන්ම ජනයා පරීක්ෂාවට ලක් කරන්නෙමු. ඔවුන්ට පසුව අපි තවත් ජන පරම්පරාවක් ඇති කලෙමු. නුඹලා අල්ලාහට පමණක් අවනත වනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නුඹලා ඔහුට බියබැතිමත් නොවන්නේහුදැයි අවවාද කරන රසූල් වරයෙකු ඔවුන් අතුරින්ම අපි පහල කලෙමු. وقال الملأ من قومه الذين كفروا وكذبوا بلقاء الآخرة وأترفناهم وأترفناهم في الحياة الدنيا ما هذا إلا بشر مثلكم ۖ إلا بشر مثلكم يأكل مما تأكلون منه ويشرب مما تشربون ولئن أطعتم بشرا مثلكم إنكم إذا لخاسرون ඔහුගේ ජනයා තුරින් දහම් පණිවිඩය ප්‍රතික්ෂේප කළ අයගේද පරලොව හමුවීම බොරු යයි කී අයගේද මෙලොව ජීවිතේ සමෘද්ධිය ඔවුන්ට අප දුන්නා වූ අයගේ ප්‍රදානියහුද මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත නුඹලා අනුභව කරන දෙයින් ඔහුද අනුභව කරයි නුඹලා පානය කරන දෙයින් ඔහුද පානය කරන්නේයයි කීහ නුඹලා වැනි මිනිසෙකුට නුඹලා කීකරුවන්නේ නම් සැබවින්ම එවිට නුඹලා පරාජිතයෝ වෙති أيعدكم أنكم إذا متم وكنتم ترابا وعظاما أنكم مخرجون هيهات هيهات لما توعدون إن هي إلا حياتنا الدنيا نموت ونحيا وما نحن بمبعوثين إن هو إلا رجل افترى على الله كذبا وما نحن له بمؤمنين قال رب انصرني بما كذبون قال عما قليل ليصبحن نادمين فأخذتهم الصيحة بالحق فجعلناهم غثاء فبعدا للقوم الظالمين නුඹලා මෙරි තවද නුඹලා දූවිලි සහ ඇටකටු වූ කලෙහි සැබවින්ම නුඹලා නැගිටුණු ලබන්නේහුදැයි ඔහු නුඹලාට ප්‍රතිඥා දෙන්නේද දූරය බොහෝ දූරය නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ අපගේ මෙම ලෞකික ජීවිතය හැර වෙනත් ජීවිතයක් නැත. අපි මැරෙන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. අපි නැවත මලවුන් කෙරෙන් නැගිටවනු ලබන්නෙමු. අල්ලාහ් ගැන බොරුවක් ගෙතූ මිනිසෙකු මිස ඔහු නැත. එනිසා අපි ඔහු විශ්වාස කරන්වන් නොවෙමු. ඔවුන් මා බොරුකාරයෙකු යයි කී නිසා ඔවුන්ට විරුද්ධව මට උදව් කළ මැනවයි. ඔහු එනම් එම රසූල්වරයා කීය. ටික කලකින් ඔව්හු කනස්සලු වන්නේහුමයයි. ඔහු එනම් අල්ලාහ් කීය. පසුව බිහිසුණු හඬ නිසි ලෙස ඔවුන් හසු කළේය. එවිට අපි ඔවුන් පරණැල්මෙන් කලෙමු. අපරාධකාරී ජනයා තුරන් වේවා. ثم أنشأنا من بعدهم قرونا آخرين ما تسبق من أمة أجلها وما يستأخرون ثم أرسلنا رسلنا تترى كلما جاء أمة رسولها كذبوه فأتبعنا بعضهم فأتبعنا بعضهم بعضا وجعلناهم أحاديث فبعدا لقوم لا يؤمنون අනතුරුව ඔවුන්ට පසු අපි වෙනත් ජන සමාජයක් ඇති කලෙමු. කිසිම ජන කොටසකට ඊට નિયમિત කාල සීමාව පෙරටු කරවන්නට නොහැකිය. තවද ඔවුන්ට එය පමා කරවන්නටද නොහැකිය. ඉන්පසුව අපගේ රසූල් වරුන් අනුපිළිවෙලින් අපි පහල කළෙමු. ජනතාවක් වෙත ඔවුන්ගේ රසූල් වරයෙකු පැමිණි සෑම අවස්ථාවකම ඔව්හු ඔහු බොරුකාරයෙකු ලෙස සැලකූහ. එවිට ඔවුන්ගෙන් ඇතමෙකු ඇතමෙකුට පසු දඩුවම් විඳින්නට පිළිවෙලින් සැලැස්වීමු. තවද අපි ඔවුන් හුදු ජනප්‍රවාද කතාවක් බවට පත් කළෙමු. විශ්වාස නොකරන ජනයා තුරන් වේවා. ثُمَّ أَرْسَلْنَا مُوسَى وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ إلى فرعون وملئه فاستكبروا وكانوا قوما عالين فقالوا أنؤمن لبشرين مثلنا وقومهما لنا عابدون فكذبوهما فكانوا من المهلكين وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا وآويناهما إلى ربوة ذات قرار ومعين අපේ සංඥා සහ පැහැදිලි අන බලය සහිතව මූසා සහ ඔහුගේ සොයුරු හාරූන් එවෙමු. ෆිරාවුන් සහ ඔහුගේ ප්‍රධානීන් වෙත. එවිට ඔව්හු උඩඟු වූහ. තවද ඔව්හු අහංකාර ජනතාවක්ද වූහ. අප වැනි මිනිසෙයින් දෙදෙනෙකු කෙරෙහි අපි විශ්වාස කරන්නෙමුද? ඔවුන් දෙදෙනාගේ ජනයාද අපට වහලුන්ව සිටියදී යයි ඔව්හු කීහ. තවද ඔවුන් දෙදෙනා බොරුකාරයින් ලෙස ඔවුහු සැලකූහ. එහෙයින් ඔවුහු විනාශ කරනු ලබන්නන්කින් ඌහ. ඔවුන් යහමඟ වනු පිණිස අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එමෙන්ම මරියම්ගේ පුත්‍රයාද ඔහුගේ මවද මිනිස් සංහතියට සංඥාවක් කළෙමු. තවද දිය උල්පතකින් යුත් විවේකී අබය ස්ථානයක් වූ උස් තලාවක ඔවුන් දෙදෙනාට රැකවරණය දුනිමු. يا أيها الرسل كلوا من الطيبات واعملوا صالحا إني بما تعملون عليم وإن هذه أمتكم أمة واحدة وأنا ربكم فاتقون رسول ورمي පිවිතුරු දැයින් අනුභව කරව. තවද දැහැමි කටයුතු වල යෙදෙව්. නුඹලා කරන දෑ සැබවින්ම මම හොඳින් දනිමි. සැබවින්ම නුඹලාගේ මෙම සමාජය එකම ජන සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් මට පමණක් පිය බැතිමත් වව්. أمرهم بينهم زبرا كل حزب بما لديهم فرحون فذرهم في غمرتهم حتى حين أيحسبون أنما نمدهم به من مال وبنين نسارع لهم في الخيرات بل لا يشعرون إن الذين هم من خشية ربهم مشفقون والذين هم بآيات ربهم يؤمنون والذين هم بربهم لا يشركون والذين يؤتون ما آتوا وقلوبهم وجلة أنهم إلى ربهم راجعون أولئك يسارعون في الخيرات وهم لها سابقون එසේ තිබියදීත් ඔවුන් එනම් එම ජනයා ඔවුන්ගේ කටයුතු ඔවුන් අතර බෙදා වෙන් කරගත්හ. එක් එක් පක්ෂය Taman සතු දෙයින් ප්‍රමුදිත වෙති. එහෙයින් ටික කාලයකට ඔවුන් ඔවුන්ගේ නොතැකීමෙහි කිඳා සිටීමට ඉඩ අප ඔවුන්ට ධනයද දරුවන්ද බහුල කිරීම ගැන ඔවුහු කුමක් සිතන්නේද? අප ඔවුන්ට යහ දෙයින් කඩිනම් කරන්නෙමු යයි සිතන්නේද? නැත. ඔවුහු කාරණේ යථාර්ථය තේරුම් නොගනිති. සැබවින්ම තම පරමාධිපතිට ගෞරව සංප්‍රයුක්තව බියවන්නා වූ අයද තම පරමාධිපතිගේ සංඥා කෙරෙහි විශ්වාස තබන්නා වූ අයද තම පරමාධිපතිට සමානයන් නොතබන්නා වූ අයද සැබවින්ම ඔවුන් තමන්ගේ පරමාධිපති වෙත ආපසු පැමිණෙන්නේ යයි සිතමින් ඔවුන්ගේ සිත බිය බැතියෙන් යුතුව ඔවුන් දෙන දෑ දෙන්නා ඌද මේ අය යහ දෙයෙහි කඩිනම් කරන්නෝද වෙති. තවද මොවුහු ඒ වායේ පෙරමුණ ගත්තෝ වෙති. ولا نكلف نفسا إلا وسعها ولدينا كتاب ينطق بالحق وهم لا يظلمون بل قلوبهم في غمرة من هذا ولهم أعمال من دون ذلك ولهم أعمال من دون ذلك هم لها عاملون حتى إذا أخذنا مترفيهم بالعذاب إذا هم يجأرون لا تجأروا اليوم إنكم منا لا تنصرون قد كانت آياتي تتلى عليكم فكنتم على أعقابكم تنكصون مستكبرين به سامرا تهجرون أفلم يدبروا القول أم جاءهم ما لم يأت آباءهم الأولين أم لم يعرفوا رسولهم فهم له منكرون යමෙකුට ඔහුට ඉසිලිය හැකි ප්‍රමාණයට මිස අපි බර නොපටවමු. තවද සත්‍යය පවසන ග්‍රන්ථයක් අප සතු ඇත. ඔවුන්ට අසාධාරණ කර නොලැබේ. එහෙත් ඔවුන්ගේ සිත් මේ ගැන නොතැකීමෙහිය. ඒ හැර ඔවුන්ට වෙනත් කටයුතු ඇත. ඔව්හු එය තිගටම කරන්නාහුය. විගස අප ඔවුන්ගේ සුකෝපභෝගීන් දඩුවමින් හසු කළහොත් එවිට ඔව්හු විලාප නගති. මෙදින නුඹලා විලාප නොගනු. සැබවින්ම අද නුඹලා අපෙන් උදව් නොලබන්නේය. සැබවින්ම මාගේ වදන් නුඹලාට හදාරවනු ලද්දේය. එවිට නුඹලා එය විශ්වාස නොකරමින් නුඹලාගේ විලුඹ මත පසුබැස්සාහුය. තවද උඩඟු වී රාත්‍රී කාලයේ දොඩන්නන් ලෙසින් ඒ ගැන නිෂ්පල කතා කියමින් නුඹලා පසුබැස්සාහුය. ඔවුන් කිසිදාක තේව වදන් මෙනෙහි නොකලෙහිද නැතහොත් ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙත නොපැමිණි දෑ ඔවුන්ට පැමිණියේද නැතහොත් ඔවුන් ඔවුන්ගේ රසූල්වරයා නොදැන සිටි නිසා අමුත්‍යෙකු ලෙසින් ඔව්හු ඔහු ප්‍රතික්ෂේප කරන්නෙහිද أم يقولون به جنة بل جاءهم بالحق وأكثرهم للحق كارهون ولو اتبع الحق أهواءهم لفسدت السماوات والأرض لفسدت السماوات والأرض ومن فيهن بل أتيناهم بذكرهم بل أتيناهم بذكرهم فهم عن ذكرهم معرضون أم تسألهم خرجا فخراج ربك خير وهو خير الرازقين وإنك لتدعوهم إلى صراط مستقيم නැතහොත් ඔහුට ජින්නුවෙකු ආවේශ වී ඇතැයි ඔවුන් කියන්නේද? නොයසේය. ඔහු පරම සත්‍යය සමග ඔවුන් වෙත පැමිණියේය. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පරම සත්‍යයට ද්වේෂ කරන්නෝය. පරම සත්‍යය ඔවුන්ගේ සිතුවිලි අනුගමනය කළේ නම් අහස්ද මහ පොළවද එහි අයද දූෂිත වන්නෝය. නොඑසේය. අපි ඔවුන්ට ඔවුන්ගේ සිහිවටන දුනිමු. ඒත් ඔව්හු ඔවුන්ගේ සිහිවටනෙන් වැළකෙන්නෝය. නැතහොත් නුඹ ඔවුන්ගෙන් කිසියම් වන්දියක් ඉල්ලන්නේද? එසේනම් නුඹගේ පරමාධිපතිගේ වන්දිය ඊටා හොඳය. තවද ඔහු පාරිභෝග සපයන්නන්ගෙන් වඩා හොඳය. නියත වශයෙන්ම නුඹ ඔවුන් ඍජු මාර්ගයට කැඳවන්නේය. وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ وَلَقَدْ أَخَذْنَاهُم بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ حَتَّى إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ إذا هم فيه مبلسون පරලොව ගැන විශ්වාස නොකරන අය සැබවින්ම ඍජු මාර්ගයෙන් හැරෙන්නෝමය. අප ඔවුන්ට දයාලුයි. ඔවුන් පෙළනු ලැබූ විපතින් අප ඔවුන් පහකලේ නම් ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි අන්ධ ලෙස එල්බ සිටිනු ඇත. සැබවින්ම අපි ඔවුන් දඩුවමින් හසු කළෙමු. එහෙත් ඔව්හු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නොඌහ. තවද ඔව්හු බැගෑපත් වී කන්නලව් නොකරනෝය. අප ඔවුන් කෙරෙහි දැඩි දඩුවමේ දොරටු විවෘත කළ විට ඔව්හු බලාපොරොත්තු සුන් වූවෝ වෙති. وهو الذي أنشأ لكم السمع والأبصار والأفئدة قليلا ما تشكرون وهو الذي ذرأكم في الأرض وإليه تحشرون وهو الذي يحيي ويميت وله اختلاف الليل والنهار أفلا تعقلون නුඹලාට ඇසීම, දැකීම හා සිතීම ඇති කලේ ඔහුමය. එහෙත් ස්වල්පයකී නුඹලා කළ ගුණ සලකනුයි. තවද නුඹලා මහ පොළව මත වර්ධනය කළේද ඔහුමය. තවද ඔහු වෙතමය නුඹලා නැවත එක් රැස් කරනු ලබන්නේ. ඔහුමය ජීවේ දෙන්නේත් මරණය පමුණුවන්නේත්. තවද රාත්‍රියද දහවලද වෙනස් වීම ඔහු නිසාමය. නුඹලා තේරුම් නොගන්නේද? بل قالوا مثل ما قال الأولون قالوا أإذا متنا وكنا ترابا وعظاما أإنا لمبعوثون لقد بعدنا نحن وآباؤنا هذا من قبل إن هذا إن هذا إلا أساطير الأولين නොඑසේය පැරැන්නන් කී දෑ ලෙසම ඔවුහුද කියනෝය අප මෙරි දූවිලි බවටද ඇට කටු බවටද පත් වූ කලෙහි අප නැගිටුණු ලබන්නේ දැයිද ඔවුහු කියති මීට පෙර අපද අපගේ මුතුන් මිතෝද මෙම ප්‍රතිඥාව දෙනු ලැබුවෙමු මෙය පැරණන්ගේ කතාන්තර මිස නැත. قل لمن الأرض ومن فيها إن كنتم تعلمون سيقولون لله قل أفلا تذكرون قل من رب السماوات السبع ورب العرش العظيم سيقولون لله قل أفلا تتقون قل من بيده ملكوت كل شيء وهو يجير ولا يجار عليه وهو يجير ولا يجار عليه إن كنتم تعلمون سيقولون لله قل فأنا تسحرون بل أتيناهم بالحق وإنهم لكاذبون මහා පොළවද එහි අයද කවරෙකුටදයි නුඹලා දන්නේහුනම් මට කියවුයි නබි මුහම්මද් පවසව. අල්ලාහට යයි ඔහු කියනෝය. එසේනම් නුඹලා මෙනෙහි නොකරන්නේ දැයි නබි මුහම්මද් අසව. අහස් සතෙහි පරමාධිපතිද අසිරිමත් අර්ශ්හි පරමාධිපතිද කවුරුන් දැයි නබි මුහම්මද් අසව. අල්ලාහට යයි ඔහු කියනෝය. එසේනම් නුඹලා ඔහුට බිය බැතිමත් නොවන්නේහුදැයි නබි මුහම්මද් අසව. සියලු දෑහි ආධිපත්‍යය කවරෙකු අතෙහිද ඔහු ආරක්ෂාව සලසන්නේය. ඔහුට ආරක්ෂාව සලසනු නොලබන්නේය. නුඹලා දන්නේහුනම් යයි නබි මුහම්මද් විමසව. අල්ලාහට යයි ඔවුහු කියනෝය. එසේනම් නුඹලා වශී කරනු ලැබුවේ කෙසේදයි නබි මුහම්මද් අසව. නොඑසේය. අපි ඔවුන්ට පරම සත්‍යය ගෙන දුනිමු. එහෙත් නිසකවම ඔව්හු බොරු කියනෝ වෙති. ما اتخذ الله من ولد وما كان معه وما كان معه من إله إذا لذهب كل إله بما خلق ولا على ولا على بعضهم على بعض سبحان الله عما يصفون عالم الغيب والشهادة فتعالى عما يشركون අල්ලාහ් කිසිඳු දරුවෙකු නොගත්තේය. ඔහු සමග කිසිඳු දෙවියෙක්ද නොඌයේය. ඒ එසේ වූවානම් සෑම දෙවියෙක්ම Taman නිර්මාණය කළ දෑ රැගෙන යන්නේය. තවද ඇතමෙක් ඔවුන්ගේ ඇතමෙකුගෙන් උත්කෘෂ්ඨ වන්නේය. ඔවුන් ආරෝපණය කරන දෙයින් අල්ලාහ් සවිසුද්ධය. ඔහු গুপ্ত දෑද ප්‍රසිද්ධ දෑද දන්නේය. ඔවුන් සමානයන් තබන දෙයින් ඔහු අතිඋත්කෘෂ්ඨය. قل رب إما تريني ما يوعدون رب فلا تجعلني في القوم الظالمين وَإِنَّا عَلَىٰ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ نحن أعلم بما يصفون وقل رب أعوذ بك من همزات الشياطين وأعوذ بك رب أن يحضرون حتى إذا جاء أحدهم الموت قال رب ارجعون لعلي أعمل صالحا فيما تركت كلا إنها كلمة هو قائلها ومن ورائهم බර්සඛ ඉලා යෞම යුබාසූන් මාගේ පරමාධිපති ආනනි ඔවුන්ට දෙන බවට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ මා ඔවුන් අතර සිටින කාලය තුල ඔබ මට පෙන්වනු මැනවයි නබි මුහම්මද් කියනු මාගේ පරමාධිපති ආනනි මා අපරාධකාරී ජනතාව සමග එක් නොකරනු මැනව අප ඔවුන්ට ප්‍රතිඥත කළ දෑ නුඹට පෙන්වීමට සැබවින්ම අපට හැකියාව ඇත. නබි මුහම්මද් උතුම් දැයින් අදම දෑ පළවා හරිනු. ඔවුන් ආරෝපණය කරන දෑ අපි හොඳින් දනිමු. තවද මාගේ පරමාධිපති ආනමි. ෂයිතානුන්ගේ පෙළඹවීම් වලින් මම ඔබගෙන් පිටපතමි කියනු. මාගේ පරමාධිපති ආනමි. ඔවුන් මා සමීපයට ඒමෙන් වැළැක්වීමටද මම ඔබගේ පිහිට පතමි කියනු. ඔවුන්ගෙන් යමෙකුට මරණය පැමිණි කලෙහි මාගේ පරමාධිපතියන් මා ආපසු ලොව වෙත යවනු මැනවයි කියන්නේය. මන්ද මා අතහල දෑහි මට යහකම් කරන්නට හැකිවනසේ මා ආපසු යවනු මැනව. නැත. සැබවින්ම එය ඔහු කියන වදනක් පමණි. යලි නැගිටුවනු ලබන දිනේ දක්වා නැවත මෙලොවට ඒමෙන් වළක්වන ආවරණයක් ඔවුන් ඉදිරිපසින් ඇත فإذا نفخ في الصور فلا أنساب بينهم يومئذ يومئذ ولا يتساءلون فمن ثقلت موازينه فأولئك هم المفلحون ومن خفت موازينه فأولئك الذين خسروا أنفسهم أَنفُسَهُمْ فأولئك الذين خسروا أنفسهم في جهنم خالدون තවද සූර් නම් හොරනෑව පිඹිනු ලබන කලෙහි ඔවුන් අතර පවතින සෑම ලෞකික සම්බන්ධතාවක්ම එදින අවසන් වන්නේය. තවද ඔවුනොවුන් අතර විමසීම් නොකරන්නේය. එවිට යමෙකුගේ තරාදිය බරවන්නේද ජයග්‍රහණය ලබන්නෝ ඔව්හුමය. තවද යමෙකුගේ තරාදිය සැහැල්ලු වන්නේද? තම ආත්මය නැති කරගත්තෝ ඔව්හු වෙති. ඔව්හු නිරයෙහි සදාකල් වෙසින්නෝය. تلفح وجوههم النار وهم فيها كالحون ألم تكن آياتي تتلى عليكم فكنتم بها تكذبون قالوا ربنا غلبت علينا شقوتنا وكنا قوما ضالين ربنا أخرجنا منها فإن عدنا فإنا ظالمون قال اخسأوا فيها ولا تكلمون ගින්න ඔවුන්ගේ මුහුණු දරුණු ලෙස දවාලයි. එහිදී ඔවුන්ගේ තොල් හැකිලෙන්නේය. මාගේ වදන් නුඹලාට හදාරවනු නොලැබුවේද? එවිට නුඹලා ඒවා බොරු යැයි කිය හැයි ඔවුන්ට කියනු ලබන්නේය. අපගේ පරමාධිපති ආනනි අපගේ අවාසනාව අප අභිබවා ගියේය. තවද අපි නොමග ගිය ජනතාවක් වීමුයි ඔවුහු කියති. අපගේ පරමාධිපති ආනනි අප මේන් බැහැර කරනු මැනව. මින් පසුව අප නපුර වෙත ආපසු හැරුණේ නම් සැබවින්ම අපි වැරදිකරුවෝ වන්නෙමු යයි ඔවුහු කීහ. අවමානයෙන් යුතුව මේ රැඳී සිටිනු. මට කතා නොකරනුයි ඔහු එනම් අල්ලාහ් කියන්නේය. إنه كان فريق من عبادي يقولون ربنا آمنا فاغفر لنا فاغفر لنا وارحمنا وأنت خير الراحمين فاتخذتموهم سخريا حتى أنسوكم ذكري حتى أنسوكم ذكري وكنتم منهم تضحكون إني جزيتهم اليوم بما صبروا أنهم هم الفائزون අපගේ පරමාධිපති ආනනි නියත වශයෙන්ම අපි විශ්වාස කළෙමු. එනිසා අපට සමාව දෙනු මැනව. අපට දයාලුව මැනව. ඔබ දයාලුවන්න්ගෙන් ඊතා හොඳයයි කියන පිරිසක් මාගේ ගැත්තන්ගෙන් ඌහ. නුඹලා මා සිහි කිරීම අමතක කරන තරමට නුඹලා ඔවුන් සමච්චලයට ගත්තෝය. තවද නුඹලා ඔවුන්ට සිනාසුනාහුය. ඔවුන්ගේ ඉවසිලිවන්තභාවය නිසා අද දින සැබවින්ම මම ඔවුන්ට තිරින ලබා දෙමි. සැබවින්ම ජයග්‍රාහකයෝ أوهمي قال كم لبثتم في الأرض عدد سنين قالوا لبثنا يوما أو بعض يوم فاسأل العادين قال إن لبثتم إلا قليلا لو أنكم كنتم تعلمون أفحسبتم أنما خلقناكم عبثا وأنكم إلينا لا ترجعون فتعالى الله الملك الحق لا إله إلا هو رب العرش الكريم ومن يدع مع الله إلها آخر لا برهان له به لا برهان له به فإنما حسابه عند ربه إنه لا يفلح الكافرون وقل رب اغفر وارحم وأنت خير الراحمين නුබලා අවුරුදු ගණනින් කුපමණකල් මහ පොළොවේහි වාසය කළේදයි ඔහු එනම් අල්ලා කියන්නේය. අපි දවසක් හෝ දවසකින් කොටසක් වාසය කළෙමු. ගණන් ගන්නන්ගෙන් අසනු මැනවයි ඔවුහු කියති. නුඹලා සුළු කලක් මිස වාසය කළේ නැත. නුඹලා දන්නේ හුනම් යයි. ඔහු එනම් අල්ලා කියන්නේය. අප නිකමට නුඹලා මැව්වේ යයිද? සැබවින්ම නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යයිද? නුඹලා සිතන්නේහුද? සත්‍ය රජු වූ අල්ලා අතිඋත්කෘෂ්ඨය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු උදාර අර්ශයේ පරමාධිපතිය. යමෙකු අල්ලා සමග වෙනත් දෙවිඳෙකුට ආයාචනා කරයි නම් ඒ සඳහා ඔහුට කිසිම සාධකයක් නැත. ඔහුගේ ගණන් ගැනීම ඔහුගේ පරමාධිපතිගේ සන්නිධානයේය. ප්‍රතික්ෂේප කරන්නෝ ජය නොලබන්නෝය. මාගේ පරමාධිපති ආනනි සමාව දෙනු මැනව. තවද දයාලුව මැනව. දයාලු වන්නන්ගෙන් ඔබ ඊට හොඳයයි නබි මුහම්මද් පවසව.